මග නොමග. නොමගට යන්නේ නැතුව නිවැරදි මගට ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරවන ඒ ලෝකෝත්තර පැත්තට පිළිවෙත ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තථාගතයන් වහන්සේ දේශනා කළ ඒ ලෝකෝත්තර පැත්ත විස්තර කරනවා අපි විසුද්ධි මාර්ගය ඔස්සේ. එතකොට මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නමකට යන්නේ නැතුව නිවැරදි මගට වැටිලා ඒ මාර්ගය ඔස්සේ පිළිවෙලින් සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලබාගෙන මේ සියලු දුක් නිමාවටපත් කරලා මේ සංසාර ප්‍රවෘත්තියේ නිමාවක් දකින්න අපි සෑම කෙනෙක්ගේම ඒ කායන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඒ බෞද්ධ දර්ශනය පිළිගන්න එය පිළිගත්ත අයගේ ප්‍රාර්ථනාවයි. ඒ නිසා අදත් ඒ පිළිබඳව මගන මගම නැත්තම් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව අදත් අපි දේශනාවක් සිදු කරනවා. අපි පසුගිය දේශනාවල පෙන්වලා දුන්නා අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ඒ වගේම දුක්ඛ ලක්ෂණය දුක්ඛ ආත්ම ලක්ෂණය හා අනාත්ම කියන ස්වභාවයන් එතන කරුණු හයක් තියෙන බව අපි පෙන්වලා දුන්නා. අනිත්‍ය ලක්ෂණය වෙනයි, අනිත්‍ය ස්වභාවය වෙනයි. දුක්ඛ ලක්ෂණය වෙනයි, දුක්ඛ ස්වභාවය වෙනයි. අනාත්ම ලක්ෂණය වෙනයි, අනාත්ම ස්වභාවය වෙනයි. මේ ධර්මතා නිවැරදිව විභාග කිරීමෙන් අපට සත්‍ය අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ලෝකයේ විශ්සේ නිවැරදිව ක්‍රියාත්මක වෙන සත්‍යතාවයයි තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඒ නිසා අපි මේ පරීක්ෂණය තර අපි දන්නවා බුද්ධියෙන් කරන පරීක්ෂණයටයි භාවනා කියලා කියන්නේ ඒකත් විදර්ශනා භාවනාව. අද තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ විදර්ශනාවයි. සමතයත් මේකට එකතු කළා. සමතය තථාගත දේශනාවක් නෙමෙයි. නමුත් මේ ධර්ම අවබෝධ කරගන්න පහසුවක් තියෙන නිසා සමත භාවනාවත් මේ ධහමට එකතු කළා. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව විදර්ශනාව. විශේෂ දර්ශනය. විවිධාකාරේන පස්සති इति විපස්සනා. විශේෂයෙන් පස්සති इति විපස්සනා. විශේෂයෙන් බැලීම විපස්සනාවයි. විවිධ ආකාරයෙන් බැලීම විපස්සනාවයි. විදර්ශනාවයි. විශේෂ දර්ශනය. එහෙනම් අපි මේ නමකට වැටෙන්නේ නැතුව නිවැරදි මගට වැටෙන්නේ කොහොමද කියන කාරණය අපි අදත් මේ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න. තහවුරු කරගන්න ඕනේ. දැන් ඔයත් මේ ධර්ම දේශනා මාලාව දිගටම ශ්‍රවණය කරන පින්වතුන් පිරිසක් විශාල පිරිසක් අපි දන්නවා. ලංකාව තුල විතරක් නෙමෙයි ලෝකයේ පුරා විසිර විසිරීලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා මේ ධර්ම දේශනා මාලාව නොකඩවා ශ්‍රවණය කරන අය. ඒ අවස්ථාවේදී ශ්‍රවණය කරන්න බැරි වුණත් ඒක අන්තර්ජාල අන්තර්ජාලය හරහා ශ්‍රවණය කරන මේ බලන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය දන්නවා දැන් ඒ නිවැරදිව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධි පිළිබඳව ඒ දේශනා මාලාව තුළින් අපි දේශනා කළා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කළා තියෙනවා. තර මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය අදත් අපි ආරම්භ කරනවා මෙන්න මේ විදියට. අපි මේ සෑම පරීක්ෂණයක්ම කරනකොට සත්පුජ්‍යල සංඥාව ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. මොකද අපි ඒක අයින් කරන විදිය, අයින් කරගන්න ආකාරය පිළිබඳව කලින් දේශනාවල හොඳට පැහැදිලි කරා. දික්ටි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී. ඒ විසුද්ධි තුල අපි මනාව පෙන්වලා දුන්නා සත්‍යයක් නැති බව, පුච්චරයක් නැති බව, කෙනෙක් නැති බව, ජීවියක් නැති බව. පෙන්වලා දුන්නා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහේ ආයතනවල හා ධාතුවල ක්‍රියාකාරීත්වය අපි පෙන්වලා දුන්නා. ඒ නිසා මෙතන ඉඳලත් මේ විභාගය මේ පරීක්ෂණය අපි කරන්නේ අපි කතා කරන්නේ සත්පුච්චල සංඥාවෙන් තොරව. මොකද අපි ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ. යන්තම් හරි අනුසේ වශයෙන් හරි දික්තිය තියෙනවනම් ඒ දික්තියත් නැති කර ගන්න ඕනේ. ඒ වගේම මානයත් නැති කර ගන්න ඕනේ. ඒ වගේම තෘෂ්ණාවත් නැති කර ගන්න ඕනේ. තණ්හා මාන දික්ටි කියන මේ ධර්මතා තුන නැති වෙන ආකාරයට විදර්ශනා කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි නිවැරදි මඟට වැටෙන්නේ නැහැ. නිවැරදි මඟට වැටෙන්න නම් තෘෂ්ණාව අඩු වෙනවද? මානය අඩු වෙනවද? දික්තිය මේ ධිට්ඨිය පිළිබඳව නැති කරගන්න ආකාරය පසුගිය දේශනාවල පැහැදිලි කරා. ඒකාංකා විතරණ විසුද්ධියෙන් හා ධිට්ඨි විසුද්ධියෙන්. නමුත් සුළු වශයෙන් හරි පවතින්න පුළුවන් නම් තියෙනවනම් ඒකත් නැති කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. අපි මෙතනදී උපදවා ගන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳව ඥානයයි. ඇතිව නැති වෙන බව පිළිබඳව ඥානයයි. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පැවැත්ම දුකයි කියලා. එහෙනම් ඒ දුකක පැවැත්මක්ද තියන්නේ කියන එකත් අපි මේ තුළින්ම තහවුරු කරගන්න ඕනේ. සහතික කරගන්න ඕනේ. දුකක පැවැත්මක්මද තියෙන්නේ. මේ පරීක්ෂණය තුළින් අපි තහවුරු කරගන්න ඕනේ. එතකොට හේතුයෙන්ගෙන්මද හටගන්නේ. කියන ඒ කාරණයක් තවදුරටත් අපි සහතික කරගන්න ඕනේ පැහැදිලි කරගන්න ඕනේ. ඒ ආකාරයෙන් ඉදිරියට ගියොත් ඒ ඇතිව නැති වෙන බව මෙනෙහි කරලා ඒ ඇතිව නැති වෙන බව මනාව දැකලා ඒක දකින්න කියන ක්‍රමය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධීන් තුනම අපි ගන්නේ එකම කාරණේ ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව අවබෝධ කරගන්න. මම විදර්ශනා කරනවා කියලා ගත්තොත් ඒක දික්ටි. තව දුරටත් මම විදර්ශනා කරනවා. මගේ විදර්ශනාව උසස් කියලා ගත්තොත් මානය. ඒ විදර්ශනා කිරීමේ හැකියාව පිළිබඳව සියුම් ඇල්මක් කැමැත්තක් තෘෂ්ණාවක් තියෙනවනම් ඒක තණ්හාව. ඒ නිසා ඒ කරුණ වලින් අපි බැහැරව යන්න ඕනේ. ඒ කරුණ ක්‍රමක්‍රමයෙන් දුර්වල කරගෙන යන්න ඕනේ. තර සත්පුජ්‍යර සංඥා වයින් කරගෙන හේතුඵල ධර්මතාවයන් හේතුන්ට සම්බන්ධ කරලා බලලා ඒ වගේම සතාගතයන් වහන්සේ දේශනා කරනවානේ දුකයි කියලා. අපි ඒකත් සාහිතක කරගන්න ඕනේ. එකක් තහවුරු කරගන්න ඕනේ. ඒ තහවුරු කරගන්නේ සහතික කරගන්නේ ඒ වගේම හේතුඵල දර්ශනය කරගන්නේ ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් අපි දකින්නේ ඇතිවීම නැතිවීම දකින්නේ නාම රූප දෙකේ. නාම රූප දෙකේ. ඇයි? අපි දැන් මීට කලින් මේ පිළිබඳව හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. නාම රූප දෙකක්මයි තියෙන්නේ. කොතනින් කොහොම මොන විදිහට අරගෙන පරීක්ෂණය කළත් පරීක්ෂණය කරන්න වෙන්නේ එක්ක සිත හා සිතුවිලි හා එහෙම නැත්නම් රූප කියන ධර්මතාවය ඒ කියන්නේ අර මහා භූත හතර එහෙම නැත්නම් ශක්තියන් හතරක් කියලා කියනවා. පටවියාපොච්චේච වායෝ එහෙම නැත්නම් සුද්දාෂ්ටක කලාප කියලා කියනවා. මේ ධර්මතා ගැන තමයි මේ ධර්මතා දෙක ගැන තමයි අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විභාග කරන්න තියෙන්නේ. එමනම් අපි ගන්නවා ඉස්සලාම ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය ස්කන්ධ කියන්නේ ගොඩක් පංච කියන්නේ පහයි. එතකොට එකෙන් අපි ගන්න රූපස්කන්ධය. රූපස්කන්ධය කිව්වහම ඔයත්තන්ට අපි නැවත කියන්න අවශ්‍ය නැහැ. මේ රූපස්කන්ධය කියන්නේ අර මහ භූත හතරට කියන කාරණය හොඳට දන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළේ මහණෙනි මේ රූප විභාගයේදී එහෙම නැත්නම් මේ රූප ගැන කතා කරනකොට අපි මේ මහා භූත හතර නිසා පවත්නා වූ උපාදාය රූප 24 කුයි ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය. මොකද්ද? මහා භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24ක්. එහෙනම් ඒ උපාදාය රූප 24ම පවතින්නේ මහ භූත හතර නිසා. ඔකට තමයි රූප කියන වචනයක් ආරූඪ කරලා තියෙන්නේ. ඒක හඳුනා ගන්න තමයි රූප කියන වචනයක් ආරූඪ කරලා තියෙන්නේ. නමුත් රූපයක් එතන නැහැ. අර මහ භූත හතරේ ක්‍රියාවක් තමයි තියෙන්නේ අපි රූපස්කන්ධයම අරගෙන. ඒතර රූපස්කන්ධයම අපි ගත්තා පරීක්ෂා කරන්න විභාග කරන්න බෙදලා වෙන් කරලා බලන්න රූපස්කන්ධයම ගස්ස එකට. අරගෙන බලනවා ඒකේ අනිත්‍ය ස්වභාවය. ඒතර රූපස්කන්ධය කියන්නේ අර ශක්තියින් හතරේතර බලන්න කියන ශක්තියින් හතරේ අනිත්‍යතාවය. ඒතර ශක්තියින් හතරේ අනිත්‍යතාවය තුලින් අපි උදේවැය කියන ඥානය තවත් තහවුරු කරගන්න ඕනේ. හොඳට තහවුරු කරගන්න ඕනේ. මොකද මේ ඥානය හරියටම උපදවා ගන්නේ නැතුව ඉදිරියට යන්න බෑ ඉදිරියට ගිහිල්ලා වැඩක් නෑ. ඉදිරි ධර්ම ඉදිරි ඥානයන් ටික උපදවා ගන්න බෑ මේ උද්‍යව්‍ය ඥානය කියන මේ ඥානය බලමින් ඥානය. ඒතර මේක අපි උපදවා ගන්න නැතුව මේට කලින් ඥාන දෙකක් එනවා ඒවා ලෞකික ඥාන. දැන් මෙතන ඉඳලා එන්නේ විදර්ශනා ලෝකෝත්තර ලෝකෝත්තර පැත්තට හැරෙන ඥාන ටික තමයි එන්නේ. උද්‍යවය ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආධිනවාන දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතුක්කමඤ්ඤතා ඥානය, පටිසංකාන දර්ශන ඥානය, සත්‍ය අනුලෝම ඥානය කියන. ඒතර මේ ඥාන ටික අපි පිළිවෙලෙන් උපදවා ගන්න එහෙනම් ඉස්සෙල්ලාම මේ උද්‍යය හා වැය ඇතිව නැති වෙනවද? ඔව් ඇතිව නැති වෙනවා. මොකද්ද? රූපස්කන්ධයක් නෙමෙයි අර ශක්තියන් හතර ඇතිව නැති වෙනවා. ඒතර ශක්තියන් හතර ඇතිව නැති වෙන බව අපි මෙනෙහි කරන්නේ සිතින්. සිතිනුයි මෙනෙහි කරන්නේ. ඒතර සිත කියන්නේ නාම ධර්මයි. ඒතර සිත කියන්නේ පුච්චලයක් නෙමෙයි. සත්වයක් නෙමෙයි, ජීවයක් නෙමෙයි. කියන කාරණය අපි දැන් හොඳට තේරුම් ගන්න තියෙනවා. එහෙනම් අපි නිවැරදිව මෙනෙහි කරනවා නම් අපි මෙනෙහි කරන්න ඕනේ ඒ සංස්කාර ධර්මයන් විසින් සංස්කාර ධර්මයන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් තව විදියකින් කියනවා නම් සිත විසින් අර සතර මහා ධාතුන් මෙනෙහි කරනවා. ඒතර සිත කියන්නේ නාම ධර්මයක්. ඒකට සිත විසින් සතර මහා ධාතුන් මෙනෙහි කිරීම. ඒ විදිහට මෙනෙහි කරන බව Tamanට දර්ශනය වෙනවා නම් Taman දකිනවා නම් අර තණ්හා මාන දික්ටි කියන ධර්මතා තුන දුර්වල වෙන බව ක්‍රමක්‍රමයෙන් අඩු වෙන බව Tamanට පැහැදිලි වෙනවා. Tamanට පැහැදිලි වෙනවා. ඒතර තණ්හාව අඩු වෙන බව, මානෙ අඩු වෙන බව හා දික්ටි අඩු වෙන බව. පොද දික්තියක් එතන නැහැ. අපි මෙනෙහි කරන්නේ. ඒතර මෙනෙහි කරන සිතක් තියෙනවා. මෙනෙහි කරන්නේ රූප ධර්මයන් පිළිබඳව එහෙම නැත්නම් සතර මහා ධාතු පිළිබඳවයි මෙනෙහි කරන්නේ. ඒකට සිත විසින් සතර මහා ධාතු පිළිබඳව මෙනෙහි කිරීමකුයි තියෙනවා. ඒකට සිතත් ඔයත් දන්නවා චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ මෙනෙහි කරන සිතත් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ මෙනෙහි කිරීම ඒ මෙනෙහි කිරීම සඳහා උපකාර වෙච්ච වෙච්ච අර සුද්දාස්තක කලාපයත් ඒ සිතේ ආයුෂයෙන් 17යි ඒ සිතේ ආයුෂය වගේ 17යි 17න් එකයි සිතේ ආයුෂය එතකොට ඒනි 17යි ඒ 17ත් ඇතිව නැති වෙනවා ඒ පිළිබඳව අපි මේට කලිනුත් පැහැදිලි කරා ඇතිව නැති වෙන්නේ කොහොමද කියලා පටවි ධාතුවට තනියෙන් රැඳෙන්න බෑ ආපෝ ධාතුවටත් තනියෙන් රැඳෙන්න බෑ. තේජෝ ධාතුවටත් තනියෙන් රැඳෙන්න බෑ. වායෝ ධාතුවටත් තනියෙන් රැඳෙන්න බෑ. මේ ධර්මතා හතරෙන් එකකටවත් තනියෙන් රැඳෙන්න බෑ. ඒ හතර නිරන්තරයෙන් ඕනෝන්ට උපකාර වෙමින් සිදුවෙන ක්‍රියාවලියක් කියන කාරණය අපි මීට කලින් පැහැදිලි කරා. ඕනෝන්ට උපකාර වෙන්නේ. ඒ උපකාර වෙන්න ගත වෙන කාලය අපි මේක කලින් පැහැදිලි කරා. ඒ තමයි ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුල මේ ධර්මතා හතර ඇතිව නැති වෙන බව. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ හතර ඕනෝන්ට උපකාර වෙමින් ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් සිදුවෙන ක්‍රියාවලියකට තමයි රූපස්කන්ධය කියන ධර්මතාවය ගැන අපි කතා කරනවා. ඒක රූපස්කන්ධය නෙමෙයි කතා කරන්නේ අර සුද්දාස්තික කලාපය ගැන. ඒකට මෙනෙහි කරන සිතත් අපි දන්නවා ඒකත් හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවයක්. මොකද සිතට තනියෙන් නිකම්ම හට ගන්න බෑ. ඒක හේතුයෙන් හේතුන්ගෙන් සකස් වෙන්නේ. ඒකට සිත, මනස, මානසිකාරයවත් විඥානය කියන්නේ නාම රූපච්ඡ විඥානං කියන කාරණේ වැත්ත හොඳට දන්න. විඳීම හඳුනා ගැනීම හා සිතේ බලවත් වීම කියන ධර්මතාවයත් අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියත් නිසා තමයි සිතේ පැවැත්ම ගෙනියන්න පුළුවන් නැත්නම් සිතේ පැවැත්මක් ගෙනියන්න බෑ එහෙනම් අපි දැන් ගන්නවා රූපස්කන්ධයට එතකොට ඒ සුද්දාෂ්ටක කලාපයට අපි හේතු වශයෙන්ුත් බලනවා කොහොමද පෙර භවයට යනවා අපි චුට්ටකට. අවිද්‍යාව රූපස්කන්ධය හැවත් සුද්දාෂ්ටක කලාපයේ ඇතිවීමට ප්‍රධාන හේතුව අවිද්‍යාව. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා ආශ්‍රව. ඒක තමයි අපි තණ්හාව වශයෙන් දැන් ගන්නෙ. ඒතර අවිද්‍යාව හේතුවක්, තෘෂ්ණාව හේතුවක්, කර්ම හේතුවක්. වර්තමානයේ ආහාරය හේතුවක්. මොකද මේ අර සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයේ පැවැත්මට. එහෙනම් අපි රූපස්කන්ධයේවත් ඒ සුද්දාෂ්ටක කලාපය විභාග කරලා ඒකේ උදේවැය එතකොට දන්නවා දැන් අපි චිතක්ෂණ 17ක් එහෙම නැත්නම් තත්පරයක් ලක්ෂයකට එහෙම නැත්නම් අචපෙල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙද ඊටත් වඩා කෙටි කාලයක් තුළ. ඇතිව නැති වෙන බව දැන් හොඳට සිතට අනුගත නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඒක නැවත නැවත ඒ ආකාරයටම සිතට අනුගත කරගන්න ඕනේ සිතට සහතික කරගන්න ඕනේ මේ සුද්දාස්ත්‍රක කලාපයේ ආයස මෙච්චරයි කියන කාරණය. ආයශයත් එක්ක අපි ගලපන්නේ ඒ වගේම පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපනවා. දැන් අවිද්‍යා තණ්හා කර්ම. එතකොට පෙර භවයේ හේතු. ඒ වගේම ආ වර්තමානයේ ආහාරයේ හේතු. අද ආහාරය විතරක් නෙමෙයි තව තවත් කර්ණ තුනක් ඔයත් දන්නවා. කම්මචිත්ත ඍතු කියන ඒවා හේතු. නමුත් අපි ගන්නවා මෙතන අවබෝධය කරගන්න පහස්සුවට අපි ගන්නවා වර්තමානයේ ආහාරය. හැබැයි හොඳට දැනගන්න අනිත් ධර්මතා තුනත් ප්‍රත්‍යය කියන කාරණේ ඒතර අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. උදේ වේ. ඇතිව නැතිව යනවා නම් එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. එතන පෙරභවයේ තිබ්බ අනිත්‍ය ස්වභාවය. ඒ පෙරභවයේ අවිද්‍යාව තිබ්බයි. විද්‍යාවට ආවේ නැහැ. ඒතර පෙරභවයේ අවිද්‍යාව තිබ්බනම් ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැතුව නම් මොකද ඒක සිතුවිල්ලක් විතරක්. නිසා විතර පෙර භවයේ තෘෂ්ණාවක් තිබ්බා ඒක සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වුණා චිතක්ෂණයක් තුළ ඒ අවිද්‍යා තණ්හා නිසා අපි කරපු කර්ම සිතුවිල්ලක් විතරයි චිතක්ෂණයක් තුළ ඇතිව නැති වුණා එතකොට එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක් දුක්ඛ ස්වභාවයත් එතනම තියෙනවා ඒ වෙනස් වීම ඇති කරන්නේ දුකක් කියන කාරණේ අපි පසුගිය දේශනාවලත් පැහැදිලි කරා. සමාගයේ කැමැත්ත හැටියට පවත්වන්න බැහැ කියන එකත් අපි පැහැදිලි කරා. මොකද මේ ධර්මතා ඕනෝන්ට ප්‍රත්‍ය වීම දර්ශනය තුළ තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවත් අපි හොඳට දැක්කා. එහෙනම් කර්ම කියන්නේ සිතුවිල්ලක් විතරයි. දැන් මේ ධර්මත් අවස්ථා තුන නිසා අපි වර්තමාන භවයේ රූපස්කන්ධයක් හෙවත් අර සුද්දාෂ්ටක කලාපයක් හදාගත්තා. ඒතර සුද්දාෂ්ටක කලාපයක් හදාගත්තා ඒ සුද්දාෂ්ටක කලාපේ ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඒ කොහොමද? අපි ගන්නවා දැන් වර්තමානයේ කරුණු අවිද්‍යා තණ්හා කර්ම ඒතර ආහාරය. හා ඒතර මේ නිබ්බති ලක්ෂණය කියලා අපි මීට කලින් එකක් පැහැදිලි කරා. නිබ්බති ලක්ෂණය කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම හට ගන්නවා. ඒතර කරුණු කීයක් උපකාර වෙනවද මේ සුද්දාස්තක කලාපේ ක්‍රියාවට අලුතෙන් අලුතෙන්ම උපදිනවා නම් එතන තියෙන උදයයි. දැන් මේ උදය වැය පිළිබඳව ඥානය අපි උපදවා ගන්න ක්‍රම තමයි තව තවත් පැහැදිලි කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ධර්මතා කීපයක් පරීක්ෂා කරලා බලලා සහතික කරගන්න බෑ. තව තවත් තව තවත් නැවත නැවත විශාල ධර්මතාවයන් රාශියක් අපි පරීක්ෂණය සඳහා යොදාගත්තොත් අපට පුළුවන්කම තියෙනවා මේ උද්‍යවය ඥානය ඇති කරගන්න. උදේ කියන්නේ හට ගන්න වේ කියන්නේ නැති වෙනවා. ඒතර අවිද්‍යා තණ්හා කර්ම හා ආහාරය. ඒතර හතරයි අලුතෙන්ම අලුතෙන්ම උපදින නිබ්බති ලක්ෂණය. කරුණු පහයි. කරුණු පහයි. ඒ තුලින් උදය දකිනවා. ඒ තුලින් උදය දකින්න ඕනේ. අවිද්‍යාව නැමැති සිතුවිල්ල ක්‍රියාත්මක වුණොත් තෘෂ්ණාව නැමැති සිතුවිල්ල ක්‍රියාත්මක වුණොත් කර්ම නැමැති සිතුවිලි හට ගන්නවා. එතකොට ආහාරය ප්‍රත්‍ය වෙනවා. මේ ධර්මතා තුනත් ප්‍රත්‍යයයි. එතකොට අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ නිබ්බති ලක්ෂණය. අලුතෙන් අලුතෙන්ම උපදින්නේ. මොකද අලුතෙන් අලුතෙන්ම උපදිනවා කියන්නේ රැඳෙන්න පුළුවන් කාලය ඇසපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තමයි ඒ සුද්දාස්ත්‍රික කලා තත්වයට රැඳෙන්න පුළුවන්, පවතින්න පුළුවන්. එහෙනම් අලුතෙන්ම අලුතෙන්ම උපදිනවා නම් එතන තියෙන නිබ්බත්ති ලක්ෂණය අලුතෙන්ම අලුතෙන්ම උපදිනවට කිව්ව උදය. ආ උදය කියන්නේ හටගන්න. උදය. දැන් එතන අපි කරුණු පහක් අපි ගත්තා. දැන් අපි බලනවා දැන් මේ කරුණු පහ අයින් කළොත් මේ රූපස්කන්ධයේ හැවත් ඒ සුද්ධාෂ්ට කලාපේ පැවැත්මක් තියෙනවද කියලා. අවිද්‍යාව අයින් කළොත්. තෘෂ්ණාව අයින් කළොත්. කර්ම අයින් කළොත්. හා ආහාරය අයින් කළොත්. අලුතෙන් අලුතෙන්ම හටගන්න බෑ. එහෙනම් හේතු අයින් කළොත් රූපස්කන්ධයට පැවැත්මක් නැහැ කියන එක මනසට දැర్శණය කරගන්න ඕනේ. හොඳට දැర్శණය කරගන්න ඕනේ. අවිද්‍යාව අයින් කළොත්, තණ්හාව අයින් කළොත්, කර්ම සකස් වෙන්නේ නැහැ. ඒතර කර්ම අයින් කළොත් ආහාර නිරෝධේ, අවිද්‍යා නිරෝධය, තණ්හා නිරෝධය, කර්ම නිරෝධය, ආහාර නිරෝධයෙන් සතර මහා ධාතුන්ගේ පැවැත්මට ගෙනියන්න බෑ. අර සුද්දාස්ත කලාපයට අලුතෙන් අලුතෙන් හට ගන්න බෑ. ආ. එහෙනම් හේතුන්ගෙනුත් අපි තහවුරු කරගන්නවා කොහොමද මේ උදය කියන එක හටගන්නේ නැති තැනට කොහොමදපත් වෙන්නේ නැවත ඇති වෙන්නේ නැති තැනටපත් වෙන්නේ කොහොමද කියන කාරණය අවිද්‍යාවයි ඒ සිතුවිල්ල අයින් කරලා ඊට සිතුවිල්ලක් විතරයි තෘෂ්ණාව නැමැති සිතුවිල්ල අයින් කරලා කර්ම නැමැති සිතුවිලි අයින් කරලා ආහාරය ඒකට ආහාර අවශ්‍ය වෙන්නේ අයින් කළොත් අර නිබ්බත් අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදවන්න බෑ. එහෙනම් උදේට හේතුවක් තියෙනවා. හේතුන්ගෙන් හටගන්න. දැන් ඒතර අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ දැන් මේ රූපස්කන්ධයවත් මේ සුද්දාෂ්ටක කලාපයේ පැවැත්ම දුකක් කියලා. පැවැත්ම දුකක් කියලා දේශනා කරන්නේ. නැවතිලා තියෙනවා නම් දුකක් නෑ. නෑ. මෙතන තියෙන පැවැත්මක්. කොමක පැවැත්මක්ද? සතර මහා ධාතුව සුද්ධාෂ්ටක කලාපයේ පැවැත්මක්. ඒත් අපි බලනවා ඒක ආරි සත්‍යයක්ද කියලා. මොකද අපි මේ යන්නේ චතුරාර්ය සත්‍ය අපි තහවුරු කරගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න යන්නේ. ඒත් අපි බලනවා එතනදී තථාගතයන් වහන්සේ දුකක පැවැත්මක් නම් තියෙනවා කියන්නේ අපි බලනවා මේ සතර මහා ධාතුවත් මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම දුකක්ද කියලා. හැබැයි ඒකට අපි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේම ගන්න ඕනේ. මොකද ඒක හරියටම අවබෝධ වුණොත් දුක කියන්නේ කාර්ය සත්‍යයක් කියන්නේ අනිවාර්යෙන් අවබෝධ වෙනවා. ඒක මෙච්චර කාලයක් අපේ නිවැරදිව ඒ ප්‍රවෘත්තිය, ඒ පැවැත්ම අපි දැක්කේ නැති නිසා තාම මේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා අපට වැටහෙන්නේ. එහෙනම් අපි මේ පැවැත්ම පිළිබඳව නුවණින් විමසනවා. ඒතර අපි දැන් උදේ දැක්කා. ඒතර රූපස්කන්ධයවත් සුද්දාෂ්ටක කලාපේ උදේ දැක්කා මේ හේතුන්ගෙන් මේ හටගන්න. ඒතර නිබ්බති ලක්ෂණය අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. එතකොට අපි බලන මේ රූපස්කන්ධය පැවැත්ම දුකක්ද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ මේක දුක පිණිසයි පවතින්නේ කියලා. ඔව්. ඒතර දුක පිණිස පවතිනවාද කියලා බලන්න අපි ගන්නවා ද රූපස්කන්ධයට විතරක් තනියෙන් පවතින්න බෑනේ. බාහිර රූපස්කන්ධ තියෙයි. බාහිර රූප ඕන තරම් තියෙයි. ඒක අපට අදාළ නැහැ. අපට අදාළ මේ විඥානයත් එක්ක පැටලලා තියෙන නිසා. ඒ නිසා තමයි අපිට අදාළ වෙන්නේ. එතකොට රූපස්කන්ධය විඥානස්කන්ධයත් එක්ක පැටලිලා තියෙන නිසා එහෙම නැත්නම් සතර මහා ධාතු සිතත් එක්ක පැටලිලා තියෙන නිසා අපි දන්නවා නාම රූප දෙකක ක්‍රියාවක් මේ තියෙන්නේ කියලා. දැන් එතකොට රූපස්කන්ධයට තනියෙන් පවතින්න බෑ අර සිතත් නිසා තමයි පවතින්නේ සිතත් එක්කයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් නාම රූප දෙක ක්‍රියාත්මක වුණාම ආයතන හයක් පහල කරනවා ඒක කාටවත් නවත්තන්න බෑ. නාම රූප දෙක ආරම්භයක් ඇති වුණොත් නියත වශයෙන්ම ආයතන හයක් පහළ කරනවා. ඒක අපි දැන් හොඳට දන්නවා. මොකද ප්‍රතිසන්දියේදී විඥානීය දැස්සයන් පස්සේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවා. ඒ ක්‍රියාව පටන් ගත්තාම ඒක වර්ධනය වීම නිසා ශනයක් ශනයක් පාසා ඇතිව නැතිවීම නිසා ආයතන හයක් පහළ කරනවා. ඒතර ආයතන හය පහළ කරාම ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒතර ස්පර්ශහයක් සිද්ධ වෙනකොට මිදීම් හයකුත් වෙනවා. හැබැයි මේ සෑම එකකම ඇතිවීමක් නැතිවීමක් තියෙන එකත් හොඳට හිතේ තියාගෙන යන්න හැබැයි අපි මේවා පසුවකින් එක විස්තර කරනවා. එතකොට විඳීම් හයක් තියෙනවා නම් ඇලීම් හයකුත් තියෙනවා. මොකද විඳින තැන ඇලෙනවා. ඇලෙන තැන තදින් ග්‍රහණයට ගන්නවා. මනසෙන් ග්‍රහණය කරන්නේ තදින් ග්‍රහණය කරගන්නවා. ඒකට කිය උපාදාන කියලා. උපාදාන නිසා සත්‍යය නැවත කර්ම කරනවා. ඒතර කර්ම කෙරුවොත් උප්පත්ති භවයක් හැදෙනවා. ඒ උපත ඇතිකරන භවයක් තියෙනවා. ඒ තමයි කාම භව, රූප භව, අරූප භව. ඒතරේ භව තුනෙන් එකක පහල කරනවා. ජාති. ජාති පහල කෙරුවට පස්සේ මොකක්ද ඇති වෙන්නේ? ඒතර දැන් මේ ප්‍රවෘත්තිය මේ පැවැත්ම මේ ගලාගෙන යන ක්‍රමය නවත්තන්න බෑ සෑම මොහොතක් තුළම සිදුවෙන ක්‍රියාවලියක්. කොට පහල කෙරුවට පස්සේ තියෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. එතනට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. එතනට අනිවාර්යයෙන්ම යන්න වෙනවා ගෙනියනවා එතනට අනිවාර්යයෙන්ම අර රූපස්කන්ධයේ පැවැත්මට අපි ඒ ආකාරයෙන් ඉඩ දුන්නා. හැබැයි අර හේතු අයින් කළොත් නෑ. එතකොට එහෙනම් අපි එතනින් අවබෝධ කරගන්නවා ඒක සත්‍යයක්. මොකක්ද සත්‍ය? දුකයි කියන එක සත්‍යයක්. එයි. ජාතියට අපි කැමති නෑ. නැවත හට ගන්නවා. ජරාවට කැමති නෑ. ව්‍යාධියට කැමති නෑ. මරණයට කැමති නෑ. ශෝකයට කනගාටුවට හැඬීමට වැළපීමට දුක්ඛ දෝමනස්යන්ට අපි කැමති නැහැ. ඒ කැමති නැත්තේ දුක් නිසා ඒවා. එහෙනම් ඒක සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. ඒක අසත්‍යයක් නෙමෙයි. ඒක නිවැරදි වූ සත්‍යයක්. එතකොට නිවැරදි වූ සත්‍යයක් බව අපි තහවුරු කරගත්තේ අර පැවැත්ම මෙනෙහි කරලා පැවැත්ම දැකලා. හැබැයි දැක්ක කෙනෙක් නැහැ. මනසින් තමයි එතකොට අපි දැන් විදර්ශනා කරන පුච්චලෙක් නෑ. ඒතර සිත අර මම මුලින් සඳහන් කරා සිත විසින් අර සතර මහා ධාතු හා මේ පැවැත්ම සිත විසින් මෙනෙහි කරන්නේ. ප්‍රවෘත්තියයි මෙනෙහි කරන්නේ. ඒතර සිත විසින්. ඒතර සිතත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවය. ඒතර මේ ප්‍රවෘත්තිය පැවැත්මත් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් සකස් කරන බව දැන් පැහැදිලි. මොකද පටිච්ච සමුප්පාදය නැතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. පටිච්ච සමුප්පාදය මනාව අවබෝධ නම් මේ ධර්මය අවබෝධ කරගන්න හරි පහසුයි. හරි පහසුයි. ඒකට නියත වශයෙන්ම මේ පටිච්ච සමුප්පාද ධර්මය ඕනෙමයි. එහෙනම් මේ ප්‍රවෘත්තියේ පැවැත්ම දිගේ අපේ මනස මෙහෙවුවාම ඒතර මෙහෙ මනස මෙහෙවන පුච්චලයක් නෑ ඒක හොඳින් තේරුම් ගන්න. ඒතර අර සිත විසින් අර පැවැත්ම මෙනෙහි කරනවා. ඒතර සිත විසින් පැවැත්ම මෙනෙහි කරගෙන අපි මෙනෙහි කරගෙන පැවැත්ම පිළිබඳව ඉදිරියට ගියාම අපිට පේනවා මේ ජරා මරණ ටිකද මේ තන යන්නේ මේ මේ පැවැත්ම මේ ප්‍රවෘත්ති ජරා මරණ වලට යන. අපි ඒවට කැමති නැහැ. ශෝක කනගාටු හැඬීම් වැළපේ අපි කැමති නැහැ. ඇයි ඒව දුක් නිසා? එන එක සත්‍යයක්. ඒක නිකම්ම සත්‍යයකුත් නෙමෙයි. ඒක ආර්ය සත්‍යයක්. ඇයි? අර ප්‍රවෘත්තිය පැවැත්ම අර ගලාගෙන යන ක්‍රමයේ ගිහිල්ලා නවත්තන්නේ දුක කියන තැන. එහෙනම් අපි මේ එක ධර්මතාවයක් මෙනෙහි කරලා අපි හේතුඵලක් දැක්ක ඇතිවීම නැතිවීමක් දැක්ක ඒ කියන්නේ උද්‍යව්‍ය ඥානයත් අපි ඇති කරගත්ත රූපස්කන්ධය මෙනෙහි කරලා ප්‍රවෘත්තිේවත් පැවැත්ම මෙනෙහි කරලා දුක්ඛාර සත්‍යයක් අපි අවබෝධ කරගත්තා ආර්ය සත්‍යයක් ඒක ආර්ය සත්‍යයක් ඒක අසත්‍යක් නෙමෙයි. ඇයි අර ප්‍රවෘත්තිය තුළ නාම රූපච්ඡ සලආයතන සලආයතන පච්ඡ පස්ස පස්ස පච්ඡ වේදනා වේදනා පච්ඡ තණ්හා තණ්හා පච්ඡ උපාදාන උපාදාන පච්ඡ භව භව පච්ඡ ජාති මේක තමයි නිවැරදි පිළිවෙත පිළිවෙල ගලාගෙන යන නිවැරදිවම පිළිවෙල ගලාගෙන යන ක්‍රමය මේ එහෙනම් මේ විදිහට ගලාගෙන යන ඒ ස්වභාවය තුළ උරුම වෙන්නේ මොනවද කියන එක පැහැදිලි. ඒ කියන්නේ ජරා මරණ ශෝක පරිදේම දුක්ඛ දෝමනස්. ඒවා දුක්. අපි කැමති නැහැ. එන එක සත්‍යයක්. එහෙනම් අපි බැලුවා අපි අර මුලින් බැලුවා මේක හේතු අයින් කළොත් මේක පැවැත්ම වැටෙනවද? වරදන් ඇතිව නැති වෙන බවත් මේ සෑම ධර්මතාවයකින් ඇතිව නැති වෙන බවත් අපිට පැහැදිලි කරගත්තනේ. අර නිබ්බති ලක්ෂණේ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒක උදය. ඒතර අවිද්‍යාව නිසා ඇති වෙනවා. තණ්හාව නිසා හට ගන්නවා. කර්ම නිසා හට ගන්නවා. ආහාර නිසා හට ගන්නවා. ඒතර ආහාර අයින් කළොත් ආ හට ගන්න බෑ. කර්ම අයින් කළොත් හට ගන්න බෑ. තෘෂ්ණාව අයින් කළොත් හට ගන්න බෑ. අවිද්‍යාව අයින් කළොත් හට ගන්න බෑ. ඒතර හට ගන්න බැරි නම් හටගන්නේ නැත්තම් නවතින්නේ එහෙම නැත්නම් නිරෝධ වෙන්නේ දුක කියන ඒ ස්වභාවයේ නිරෝධයක් තියෙන්නේ දුක කියන එකයි නැති වෙන්නේ දුක අවසానයි. දුකේ අවසානයක් තියෙන්නේ. අන්න අපි හේතුඵල ධර්මතාවයනොත් තේරුම් ගත්තා. එහෙනම් දුක කියන කාර්ය සත්‍යයක් ඇති වෙන අපි මේ හේතු අයින් කළොත් මේ දුක කියන තැනට එහෙම නැත්නම් ජරා මරණ ශෝක පරිදේව එතනට මේ ප්‍රවෘත්තිය සම්බන්ධ කරන්න බෑ. සම්බන්ධ වෙන්නෙම අර හේතු සකස් කරලා. ඒතරේ සෑම හේතුවකම තියෙන ඇතිව නැති වෙන බවක්. ඒතර ඇතිව නැති වෙන්නේ අපි ඒක තහවුරු කරගත්තා අර රූපස්කන්ධේවත් සුද්දාස්ඨක කලාපේ චිතක්ෂණ 17ක පැවැත්මක්. ඒතකොට ශනයක් ශනයක් පාස්සා ඇති වෙන බව තහවුරු කරගත්තා අර වර්තමානයේ ආහාරය ආහාරය විතරක් නෙමෙයි කම්මචිත්ත ඍතු කියන ධර්මතා තුනත් ප්‍රත්‍යයයි ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස. එතකොට ඇති වෙනවා. ඇති වෙන ක්ෂණයෙන් නැති වෙනවා. පැවැත්මක් ගෙනියන්න බෑ. අන්න නිවැරදිව දැක්කා. උදේ. එතකොට ඇති වෙනවා දැක්කා උදේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වැය කියන එකක් තියෙනවා. වැය එහෙනම් ඒ වැය වෙන්නේ කොහොමද? අවිද්‍යාව නිසා හදනවා, තෘෂ්ණාව නිසා හදනවා, කර්ම නිසා හදනවා, ආහාර නිසා හදනවා, කම්මචිත්ත ඍතු කියන ධර්මතාවයන් නිසා හදනවා. හැබැයි හැදුවට ශණයෙන් පෙරලනවා. ඒ තමයි විපරිණාමය. ශණයෙන් පෙරලනවා. ඒ චිත්තක්ෂණ 17යි. ඒතර ශණයෙන් පෙරලුවා නම් එතන තියෙන වැයයි. පෙරලුවා කියන්නේ ආයි දකින්න නැහැ. අතුරුදහන් ආ ඒකම ධර්මතාවයක්වත් නැවත ක්‍රියාත්මක වෙන්නේ හැබැයි අපේ සිතෙන් අපි ඒව සහමුලෙන් අයින් කරලා නැති නිසා නැවතත් අවිද්‍යාවට, තණ්හාවට, කර්මවලට හා ආහාරවලට අපි නිරන්තරයෙන් කම්මචිත්ත යුතු කියන ධර්මතාවයන්ට අපි නැවත නැවත නැවත අපේ මේ කයෙත් සිතෙත් ඉඳ තියෙනවා. එහෙනම් විපරිණාමය. එතකොට පෙරලනවා. ඉතල පෙරලන එක තමයි වැය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් උද්‍යය හා වැය. ඒතකොට ඇතිවීම හා නැතිවීම පිළිබඳව නුවණ. ආ එක ධර්මතාවයක් අපි මෙනෙහි කරලා ඇතිවීම නැතිවීම පිළිබඳවත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන ඇති වෙන ක්ෂණයෙන් නැති වෙනවා කියන එකත් සිතට අනුගත කරගත්තා, තහවුරු කරගත්තා, සිතට හොඳට ස්ථාවර කරගත්තා. ඒතර ඒක අපි හේතුඵල වශයෙන් බලලා හේතු අයින් කරොත් නැති වෙනවද කියලාත් බැලුවා. ඒකට අවිද්‍යාව නැත්තම් තණ්හාව නැත්තම් කර්ම නැත්තම් ඒකට ආහාර කියන ඒවා නැත්තම් ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් ඇති වෙනවා ඇති වෙන ෂණයෙන් නැති වෙනවා විපරිණාමයි පෙරලනවා ඒ තමයි බය. ඒතර එතන ධර්මතා පහක් තියෙනවා. අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර හා විපරිණාමය. අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාරහ විපරිණාම. අතන තියෙන්නේ උදයට තියෙන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාරහ නිබ්බති. අලුතෙන් හට ගන්න. ඒ උදයයි. මේ ලක්ෂණ 10 දකින්න ඕනේ මේ ධර්මතාව තුළ. ඒක ලක්ෂණ 10ක් තියෙනවා. උදේට 5යි, වැයට 5යි. වෙන්න පහයි. ඒතර අවිද්‍යාව නැත්තම් තණ්හාව නැත්තම් කර්ම නැත්තම් ආහාර නැත්තම් විපරිණාමයක් නැහැ. පෙරලන්නත් බෑ. ඒතර හටගන්නේ පෙරලන්න. ඒතර හටගැන්මක් නැත්තම් පෙරලන්නත් බෑ. එහෙනම් ලක්ෂණ පහක් අපි දකින්න ඕනේ. උදේ ලක්ෂණ පහක් දකින්න ඕනේ. වැයෙන් ලක්ෂණ පහක් දකින්න ඕනේ. උදේ වැය. හා හේතුඵල හේතුන්ගෙන්ම තමයි සකස් වෙන්නේ. ඒ වගේම දුක කියන එක සත්‍යයක් කියන එක ප්‍රවෘත්තිය තුළ තහවුරු කරගන්න ඕනේ. පැවැත්ම තුළ. පටිච්චසමුපාදය තුළ තහවුරු කරගන්න ඕනේ. දුක කියන තැනට අරගෙන යන්නේ කියන කාරණය. ඒක සත්‍යයක්. ඒක දුක්ඛාර සත්‍යයි. මොකද අපි දැන් අවිද්‍යාවෙන් මෙදින්න මම මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං කියන්නේ දුක පිළිබඳව නුවණ ඕනේ දුකට හේතුව පිළිබඳව නුවණ ඕනේ දුක නැති කිරීම හැවත් නිරෝධය දුක නිරෝධේ ඥානං එතකොට ඒ නැති කිරීම හැවත් නිවන පිළිබඳව නුවණ ඕනේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං ඒ සියලු දුක් නිමාවටපත් කරන ප්‍රතිඵල ප්‍රතිපදාව පිළිබඳව නුවණ ඕනේ පුබ්බන්තේ ඥානං පෙර භවය පිළිබඳව නුවණ ඕනේ. අපරන්තේ ඥානං අනාගත භවය පිළිබඳව නුවණ ඕනේ. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං. පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නුවණ ඕනේ විද්‍යාවට එන්න විද්‍යාව. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා එහෙනම් අවිද්‍යාවෙන් මිදෙන්න නම් මේ ධර්මතාව ටික අපි නිවැරදිවම අනුගමනය කළ යුතු වෙනවා දර්ශනයට ගත යුතු වෙනවා මෙන්න මේ ධර්මතාවයන් නිසා නැවත හටගන්නවා උදය මේ ධර්මතාවයන් අයින් කළොත් අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණය. අතර උදය වේ. කොට විපරිණාම ලක්ෂණය තමයි වේ. ඔද ශණයක් ඇති වෙන ශරණයෙන් නැති වෙනවා නම් එතන තියෙන විපරිණාමය. ඒතර විපරිණාමය තුල දකින්න ඕනේ අපි වැයයි. දැන් බලන්න මේ එකම ධර්මතාවය. එතකොට දැන් මේ ස්කන්ධ පංචකයෙන් අපි ගත්තේ රූපස්කන්ධය. රූපස්කන්ධයෙන් අපි සහතික කරගත්ත, තහවුරු කරගත්ත, ගැටලුවක් නැහැ විසඳගත්ත. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. දැකලා ඥානයකුත් උපදවා ගත්තා වටිනාම ඥානයක්. මොකද්ද? උදය හා වැය. ඇතිවීම හා නැතිවීම. උදය වැය පිළිබඳව ඥානය. ඒතරේ උදය වැය තියෙන්නේ දැන් උපදවාගත්තේ පුච්චලයක් නෙමෙයි. එකක් සිතුවිල්ලක් විතරයි. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒතර මම දැන් මේ දැන් මෙච්චර වෙලා විදර්ශනා කරුවේ මම කියලා ගත්තොත් එතන දික්තිය. ආ දැන් මාට හොඳට දර්ශනය වෙනවා මගේ විදර්ශනාව ඉහළයි කියලා ගත්තොත් මානිය. උත්තරේ විදර්ශනා කරපු මනසට ඇලුම් කරනවා නම් එතන තෘෂ්ණාව. ඒතර මේ ධර්මතා තුනත් අඩු වෙනවද කියලාත් බලන්නත් ඕනේ. මොකද මේ ධර්මතා තුනත් එක්ක යන්න බෑ. මේ ධර්මතා තුන බැහැර කරන්න ඕනේ. බැහැර වෙන්න ඕනේ. එහෙනම් මේ පරීක්ෂණය දැන් මෙච්චර වෙලා කළේ කවුද? පුච්චලෙක් නේ. හැබැයි සිතුවිලි විසින් සිත තුල ගොඩනැගිච්ච සිතුවිලි විසින් අර රූපස් ධර්මයන් හෙවත් අර සුද්දාස්තක කලාප පිළිබඳව විභාග කළා පරීක්ෂා කළා මම විභාග කළේ නෑ මම පරීක්ෂා කළේ නෑ මම බෙදලා බැලුවේ නෑ අර සංස්කාර ධර්මයන් විසින් සංස්කාර ධර්මයන්ම මෙනෙහි කරා බෙදලා බැලුවා අවබෝධ කරගත්තා නම් දුකයි කියලා ඒක සත්‍යයක් කියලා අවබෝධ කරගත්ත පුජ්‍යලයකුත් නෑ ඒක හොඳට තේරුම් ගන්න. අවබෝධ කරගත්ත පුච්චලෙක් නෑ. වටහාගත්ත තේරුම් ගත්ත පුච්චලෙකුත් නෑ. අවබෝධයට ආව බව සිතින්ම තමයි දැනගත්තේ. ඊට ඒ පිළිබඳව සිතුවිල්ලක් විතරයි ඇති වුනේ. මෙන්න මේ ආකාරයට යන්න ඕනේ ඉදිරියට නිරන්තරයෙන් බලන්න ඕනේ මමද විදර්ශනා කරන්නේ මගේ විදර්ශනාව ඉහළයිද නැත්නම් ඒ විදර්ශනාවට මම ඇලුම් කරනවද එහෙම ගත්තොත් තණ්හා මාන දිටි. තණ්හා මාන දිටිත් එක්ක මේ ගමන යන්න බෑ. තණ්හා මාන දිටි අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙනයි මේ ගමන යන්න ඕනේ. එතකොට අපි මෙනෙහි කරන්නේ පුච්චලයක් මෙනෙහි කරන්නේ. දුක කියන එක සත්‍යයක් කියලා අවබෝධ කරගත් පුජ්‍යලයකුත් නෙමෙයි. එයි. අපි ඒක පැහැදිලිවම ඉස්සෙල්ලා කරගත්තනේ. නිස්සත්ත්ව නිච්චීව කියන ස්වභාවයෙන්. සත්‍යයක් නැහැ, පුච්චලයක් නැහැ, ජීවියක් නැහැ කියන ස්වභාවය. තියෙන්නේ මේ කොටස් කොටස් කොටස් ටිකක් කියන කාරණය. ඒතර ඒක හොඳට සිතට අනුගත කරගෙන අපි ආවේ. දික්ටි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි තුලින්. දැන් අපි මෙනෙහි කරන්නේ නාම රූපයන්ගේ තියෙන යථා ස්වභාවයයි. නාම රූප ධර්මයන්ගේ. ඒතර රූප කියන්නේ සතර මහා ධාතු, සුද්දාෂ්ටක කලාපේ නාම කියන්නේ සිතහසිතවිලි. එහෙනම් දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා අවබෝධ කරගත්ත පුච්චලෙක් නෑ. ආ මට දැන් දුක කියන එක සත්‍යයක් කියන එක හොඳටම වැටහෙනවා කියලා ගත්තොත් එතනම දික්තියක්. ඒ දැකීම වැරදි. ඒ මම නිදැක්කේ. එතන දකින්න පුච්චලෙක් නෑ. නෑ. දකින්න පුච්චලෙක් නෑ. එහෙනම් සිතුවිලි විසින් අර සුද්දාස්තක කලාපයන් මෙනෙහි කරා එහෙම නැත්නම් සිත විසින් සිතුවිලි මෙනෙහි කරා අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්, තණ්හාව කියන්නේ සිතුවිල්ලක්, කර්ම කියන්නේ සිතුවිලි වල බලවත් බව, ආහාර කියන්නේ නම් සුද්දාෂ්ටක කලාපය. ඒතර නිබ්බති ලක්ෂණය කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා කියන එක. ඒතර අලුතෙන් අලුතෙන්ම උපදින එහෙනම් අවිද්‍යාවත් අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ උදයයි. අවිද්‍යාව කියන තාක්කල් තෘෂ්ණාවත් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ සිතුවිල්ලක් විතරයි ඒ උදයයි. කර්ම අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒ ඒවට රැඳෙන්න බෑ. එක චිත්තක්ෂණය රැඳෙන්න. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ උදයයි. ආහාර වලට නම් චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින්නේ. ශරීරය තුළ නිරන්තරයෙන් උපදවන. ඒතර අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ සුද්දාෂ්ටක කලාපයයි. දැන් උදය දකිනවා. නිබ්බති ලක්ෂණය දකිනවා. අර ධර්මතා හතරක් දකිනවා. ඒතර ඒ ධර්මතා හතර අයින් කළොත් ආහාර නිරෝධේ නිරෝධය. ආහාර නිරෝධේ සුද්දාෂ්ට කලාපේ නිරෝධය. කර්ම නිරෝධේ කියන්නේ කර්ම නැතිකොල සුද්දාෂ්ට කලාපේ නිරෝධය. තෘෂ්ණාව නැතිකොල ඒ කියන්නේ සිතුවිල්ල අයින් කරොත්. තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ල. මට තණ්හාවක් නැහැ. වනාන කිසි කෙනෙකුට තණ්හාවක් නැහැ. තණ්හාව කියන්නේ සිතුවිල්ලක්. ඒ පුච්චලයක් නෙමෙයි. ඒකට තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ල. දැන් මේ සිතුවිල්ල අයින් කරොත් සුද්දාස්ත්‍ර කලාපයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවිද්‍යාව අයින් කළොත් ඒක සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක්. අයින් කළොත් සුද්දාස්ත්‍ර කලාපයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර සුද්දාස්ත්‍ර කලාපේ ක්‍රියාව අපි අයින් කරන්නේ ඇයි? අයින් කරන්න ඕනේ අපි දැන් ඉස්සෙල්ලා පෙන්නවා සුද්දාස්ත්‍ර කලාපයයි රූපයට කියන එක. දැන් සිත කියන්නේ නාමයට කියන්නේ. එතකොට නාම රූපච්ඡ සලායතන සලායතන පච්චා පස්ස ඒ විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්න පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා එහෙනම් ජරා මරණ ශෝක එතකොට අපි උන්ට දැන් පැහැදිලි මේ ගෙනියන්නේ මේ ප්‍රවෘත්තිය මේ පැවැත්ම ගෙනියන්නේ දුකත් එක්ක කියන එක. දුකක පැවැත්මක් තියෙන්නේ කියන එක. ඒක පටිච්චසමුප්පාදයෙන් තහවුරු කරගත්තා. ඒතර උදය දැක්ක, වැය දැක්කා. ඒතර වැය කියන්නේ විපරිණාමය. ඒතර විපරිණාමය කියන්නේ සුද්දාස්ත්‍යක් කලාපයට රැඳෙන්න පුළුවන් චිතක්ෂණ 17යි පෙරළුවා. සිතට රැඳෙන්න පුළුවන් නාමයට රැඳෙන්න පුළුවන්. එක චිත්තක්ෂණයයි පෙරළුවා. වැය. ආ. එතකොට එහෙනම් අවිද්‍යා නිරෝධයෙන්, තණ්හා නිරෝධයෙන්, කර්ම නිරෝධයෙන්, ආහාර නිරෝධයෙන්, සුද්දාෂ්ට කලාපේ නිරෝධයයි. එතකොට අපි අපි නිරෝධ කළේ දුකක නිරෝධයක්. එයි. පැවැත්ම දුකක් නේ. ප්‍රවෘත්ති දුකක්. ඒතකොට උද්‍යව්‍යා ඥාණය තුලේ ඒක ඥානයක් ඒ වගේම හේතුප්‍රත්‍ය කියන ධර්මතාවයත් අපි මනාව දැක්කා. ප්‍රවෘත්තියට ගලපලා බැලුවා. ඒ කියන්නේ පැවැත්මත් එක්ක සම්බන්ධ කරලා බැලුවා. දුකක පැවැත්මක් තියෙනවා. එහෙනම් අපි තවදුරටත් මේ පිළිබඳව පැවැත්මට ඉඩ දුන්නොත් අපි මොකටද ඉඩ දෙන්නේ? දුකක ප්‍රවෘත්තියකට ඉඩ දෙනවා අපි. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න තහවුරු කරගෙන තණ්හාමාන දික්කය අයින් කරගන්න. තවදුරටත් තණ්හාමාන දික්ටි තියෙනවනම් අයින් කරගන්න. අවබෝධය තුළ තෘෂ්ණාව දුර්වල වෙනවා. අවබෝධය තුළ මානෙ දුර්වල වෙනවා. දික්ටි අපි කලින් දුර්වල කරා තවදුරටත් සියුම් වශයෙන් හරි තියෙනවනම් දුර්වල වෙනවා. දිට්ඨිය නැතිම වෙනවා. මේ අපි ඒකයි කිව්වේ කලින් පැහැදිලි කරා මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි සම්පූර්ණ දිට්ඨිය නැති කරගෙන එන්න ඕන කියන එක. මොකද අපි විභාග කරන්නේ පරීක්ෂා කරන්නේ කාංකා විතරණ විසුද්ධියේ ඉඳගෙන අපි විභාග කළේ පරීක්ෂා කළේ බෙදලා වෙන් කළා බැලුවේ නාම රූප දෙකක්. මොකද කියන්නේ එච්චරයි ඒ පිළිබඳවයි අපි විභාග කළේ පරීක්ෂා කළේ. එහෙනම් අපි මෙතන ඉඳලා දිගටම විභාග කරන්නේ පරීක්ෂා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හැබැයි ඒ නාම රූප දෙකෙන්. ඒක නිසා දැන් මේ රූපස්කන්ධය තුළින් ඔයත්තන්ට පෙන්වුවා ඉදිරි දේශනාවලදී වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පිළිබඳවත් මේ ආකාරයෙන්ම දේශනාවක් සිද්ධ කරනවා. උදේවැය ඥානය හා හේතු ප්‍රත්‍ය හා දුකක පැවැත්මක් තියෙන බව අවබෝධ කරගන්න එක සත්‍යයක්ද නැද්ද? ඒක සත්‍යයක් අනිවාර්යයෙන්ම. ගෙනෙහින් නවත්තන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන ධර්මතාවයන් ළඟ තියෙන එක මනාව පැහැදිලි වෙනවා මේ පරීක්ෂණය තුළින් සාතික වෙනවා. එතකොට ඒක අපි එක පළවෙනි නිවැරදි ධර්මතාවයක් අපි අවබෝධ කරගන්නවා ඒ තමයි දුක කියන කාර්ය සත්‍යයක් කියන එක. ඒතර ඉතිරි ධර්මතා අපි ප්‍රශ්නාවයෙන් කළොත් දුකක පැවැත්ම වැටෙනවා කියන කාරණය. ඒක ඒ පිළිබඳව අපි වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා තුළනේ අපි තවදුරටත් පැහැදිලි කරගමු ඒක ඊගාව ධර්මදේශනාවේදී අවසාන වශයෙන් දැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වර්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයිරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තිරුවන් සරණයි Thank you.